අරණංච ධම්මං යත්වා අරණ පටිපදං පටිපජ්ජිස්සාමාතේ එවං හිවෝ භික්කවේ සික්කිතබ්බං සුභූතිච පන භික්කවේ කුලපුන්තෝ අරණ පටිපදං පටිපන්නෝති ශීලවන්ත ගුණවන්ත පූජනීය වන්දනීය මහා සංඝරත්නයෙන් අවසරයි සද්ධම්මා ශ්‍රාවක වාසනාවන්ත පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු වටින ධර්ම පරයායන් අපේ ජීවිතයට අපි ගලපා ගන්නට හැම මොහොතකම උත්සාහවන්ත වෙන්නට ඕනි. බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ මොකක්ද? ඒ කියලා තියෙන දේ අපි අනුගමනය කරන්නට හැම වෙලාවකම අපි කවුරුත් උනන්දු වෙන්නට ඕනි, උත්සාහවන්ත වෙන්නට ඕනි. එහෙම වුණොත් තමයි අපේ ජීවිතය අපේක්ෂිත වූ ඒ සැනසීම කරා අපිට අරගෙන යන්නට පුළුවන් කමක් තියෙනවා. මේ සූත්‍ර ධර්ම විවරණ වැඩසටහනෙන් බලාපොරොත්තු වෙන්නේ මේ පින්වත් හැමදෙනාගේමත් අප හැමදෙනාගේමත් ධර්මඥානය වැඩි දියුණු භාවයකට පත් කරගෙන අපි කාගෙත් ඒ සංසාර ජීවිතය නිමා කිරීම සඳහා වැඩ පිළිවෙල සකස් කර ගැනීමට. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සංජානාති, අභිජානාති, අජානාති විදිහට විග්‍රහ කරනවා සංජානාති කියලා කියන්නේ යම්කිසි ආකාරයකින් දැනුමක් ඇති කරගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය මනාව දැනීමක් ඇති කරගෙන ඒ ධර්මයේ යෙදීම අභිජානාති කියලා කියන්නේ ඒ ධර්මයේ ප්‍රායෝගිකවම ඒ දැනගත් ධර්මයේ හැම තැනකටම යොදා ගනිමින් මාර්ගඵල අවස්ථාවන් දක්වාම ඒ தත්ත්වය වැඩි දියුණු භාවයකට පත් කර ගැනීම පජානාති විජානාති ආදී වශයෙන් උත් සඳහන් වෙනවා. එයින් අදහස් වෙන්නේ සංසාර දුකින් අත මිදී ලබන උතුම් වූ අරිහත් වූ ඒ ඵලය ලබා ගැනීමට සමත් වන පුද්ගලයා පිළිබඳව. එන අරිහතුන් රහතන් වහන්සේ පිළිබඳව. පින්වත්නි අපේ මේ ධර්මයේ ඇති වටිනාකම මේ පින්වතුන්ට මේ කාල වකවානුව තුළ මනාව අවබෝධ වෙන්නට ඇති. බුදුරජාණන් වහන්සේගේ ධර්ම පරයායක් විස්තර වෙන ඊ타ත්ම වටින සූත්‍රයක් අද දවසේ අපි කවුරුත් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ තමයි මජ්ක්‍ධිම නිකායේ උපරි පඤ්ඤාසකෙහි සඳහන් වෙන අරණ විභංග සූත්‍රය. මේ අරණ කියලා කියන්නේ පින්වත්නි කෙලෙස් රහිත භාවයේ පිළිබඳවයි. අරණ විභංගය කියලා කියන්නේ කෙලෙස් දුරු කිරීමේ ඒ වැඩපිළිවෙලෙහි යෙදීමේ ඒ විස්තරාර්ථ වශයෙන් දේශිත ඒ දේශනාව කියන අර්ථය. සරණ කියලා කියනවා සරණ ධම්මං කියලා අදහස් කරන්නේ කෙලෙස් සහිත වූ ප්‍රතිපදාව කෙලෙස් සහිත වූ ධර්ම අරණ ධම්ම කියලා කියන්නේ කෙලෙස් රහිත වූ ධර්ම එහෙනම් අපේ කාගෙත් අරමුණ අපේ කාගෙත් උත්සාහය නිකලස් භාවයක් කරා අපේ ජීවිතය පමුණවාගෙන සදාකාලික සැනසීමෙන් සැනසීම ඇති කර ගැනීම. ඉතින් ඒ සඳහා අපට කළ යුතු වැඩපිළිවෙල විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලා වන අපට ධර්මයේ දේශනා කිරීමේදී එදිනදා ජීවිතය ගත කිරීමේදී තමන් විසින් කෙලෙස් නොවැඩෙන ආකාරයට ක්‍රියා කළ යුතු ආකාරය මේ සූත්‍ර ධර්මයේ තුළින් මනාව අපට පහදා දෙනවා. ගිහි පින්වතුන් වෙන ඔයත්තන්ටත් ඒ විදිහටම කෙලස් ධර්මයන්ගෙන් දුරව ජීවිතය ගත කිරීමට අවශ්‍ය කරන බොහෝ කාරණා මේ සූත්‍ර දේශනාව තුළින් භාගතුන් වහන්සේ අපට පෙන්වලා වදාරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පින්වත්නි සරත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරනවා. ඒ වැඩ වාසය කරනකොට ඒ භික්ෂුන් වහන්සේලාව බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරනවා. වික්ෂුන් වහන්සේලාත් බුදුරජාණන් වහන්සේව ආමන්ත්‍රණය කරලා වන්දනා කරලා පසකින් වැඩ වාසය කරනවා. ඒ වැඩ වාසය කරන ඒ වික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ අරණ විභංගං වූ භික්කවේ දේශිස්සාමි තං සුනාත සාධුකං මනස්කරෝත භාසිස්සාමි තේ මහණෙනි මම නුඹලාට අරණ විභංග කෙලස් දුරු වෙන දුරු කෙරෙන ඒ ප්‍රතිපදාව දේශනා කරමි. තං සුනාත සුනාත කියලා කියන්නේ අවධාරණය කරනවා. එය අසව් සාදුකං මනසිකරෝත මනාව මෙනෙහි කරව. වාසිස්සාමීතේ මම දේශනා කරනවා. පින්වත්නි අපි ධර්මයේ වුණත් අහනකොට මේ කාරණා ටික හොඳට මතක තියාගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේට කියන්න පමණයි පුළුවන්. ධර්මය අපිට මේ පින්වුතුන්ට පහදා දෙන්නට පමණයි පුළුවන්. කියන්නට පමණයි පුළුවන්. සුණාත ඇසීම තමන්ගේ කාර්යභාරයක්. ඒ තමන්ගේ පැත්තට යොමු වෙලා තියෙන කාරණාවක් බව අපි තේරුම් ගන්නට ඕනේ. සාදුකං මනසිකරවත යහපත්වයේ යසන ධර්මයේ මෙනෙහි කිරීම ඒකත් Tamanටයි දෙයක්. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ පච්චත්තං වේදි සබ්බෝ ප්‍රත්‍යක්ෂයෙන් දැන ගැනීමම කියන්නේ තමන් විසින්ම අවබෝධ කරගත යුතුයි. වැඩිම කාර්යභාරය තියෙන්නේ වැඩිම නෙමෙයි සියලුම කාර්යභාරය තියෙන්නේ තමන් දෙපැත්තට බව අපි කවුරුත් තේරුම් ගන්නට ඕනේ. එනිසා බුදුරජාණන් වහන්සේ අවවාදයක් දෙනවා අසව් යහපත්ව මානසිකාර කරව කියලා අවධාරණයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ ඊළඟට පින්වත්නි දේශනා කරනවා මේ කාම නකාම සුඛ මනියුංජය හේනං ගම්මං පොතුජනිකං අනරියං අනත්ත සංහිතං නච අත්ත කිලමතානියෝගං අනියුංජය දුක්ඛං අනරියං අනත්ත සංහිතං ඒතේතේ භික්ඛවේ ඔබෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්කුකරණේ ඥානකරණේ උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ කාම සුකල්ලි කාම යෝගය කියලා කියන්නේ හීනයි ඒක පහක් දෙයක් ඒ වගේම ගම්ම එක ග්‍රාම්‍යයි ඒක උසස් වූ දෙයක් නෙවෙයි හෝ තුජ්ජනිකෝ ඒක පෘථග්ජනයන්ට අයත් වූ දෙයක්. අනරියං අනාරයයි. අනත්ත් සංහිතං අර්ථ සහිත නැහැ. එය අනර්ථ සහිතයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනොන්නච අත්ත කෙලමතාන යෝගං අනයුන් ජෙය්‍ය දුක්ඛං අනරියං අනත්ත සංහිතං මේ අත්ත කෙලමතාන යෝගයක් යම් කෙනෙක් යෙදෙනවා නම් එයත් දුකයි. හැබැයි ඒක නෑ පින්වත්නි. හීනං, ගම්මං ඒ වගේ වචන නැහැ. අර තරම්ම පහත් නැහැ. නමුත් එයත් නොසුදුසු දෙයක් බුදුහාමුදුරේ දේශනා කරනවා දුක්ඛං ඒක දුක් සහිතයි අනරියං ඒක අනාර්ය භාවය පිණසමයි පවතින්නේ. ඒ කියන්නේ මේ අත්ත කිලමතාන යෝගය. ඒතේතේ භික්ඛවේ උභවන්තේ අනුපගම්ම මේ කියන ලද අන්ත දෙකටම පැමිණෙන්නේ නැතිව නොපැමිණ මජ්ක්‍ධිමා පටිපදා බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේ තථාගතේන අභිසම්බුද්ධා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා චක්කුකරණේ ඥානකරණේ උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සම්මත්තතේ මේ අන්ත දෙකටම වැටෙන්නේ නැතුව මේ අන්ත දෙකම ඉක්මවපු මධ්‍යම ප්‍රතිපදාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ අභිඥාව පිණිස අවබෝධය පිණිස පවතිනවා. චක්කු කරණේ ඥානය ඇස පහළ වීම සඳහා ඒ හේතු වෙනවා. ප්‍රඥාස ඇතිවීමට හේතු වෙනවා. ඥානකරණේ ඥානය පිණිස එක පවතිනවා. උපසමාය අභිඥාය සම්බෝධාය ඒ අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්වාණය පිණිස එය පවතිනවා කියලා බුදුහාමුදුරුව දේශනා කරනවා. උස්සාදනංච ජඤ්ඤා අපසාදනංච ජඤ්ඤා උස්සාදනංච ඤත්වා අපසාදනංච ඤත්වා නේවුස්සාදෙය්‍ය නාපසාදෙය්‍ය ධම්ම මේව දේශෙය්‍ය බුදුහාමුදුරුව දේශනා කරනවා උසස් කිරීමත් දන්නවා පහත් කිරීමත් දන්නවා ඒ උසස් කිරීම දැනගෙන පහත් කිරීම දැනගෙන ඒ දෙකම සිද්ධ කරන්නේ නැතිව ධර්මයේ පමණක් දේශනා කරනවා මේක විශේෂයෙන්ම ධර්මයේ දේශනා කරන විචුන් වහන්සේලාට විතරක් නෙවෙයි ඕනෑම කෙනෙකුට ලබා දෙන අවවාදයක් බුදුරජාණන් වහන්සේ මේ හැම දෙයක්ම පිළිබඳව දැනීම ඇති කර ගැනීම වැදගත් වෙනවා. අපි ඉදිරියේදී ඒ කරුණු පිළිබඳව පින්වත්නි සාකච්ඡා කරනවා. ඊළඟට බුදුහාමුදුරේ දේශනා කරන සුඛ විනිච්ඡයං ජඤ්ඤා සුඛ විනිච්ඡයං ඤත්වා අජ්ජත්තං සුඛමනියුංජය. මේ සුඛ විනිශ්චය පිළිබඳව දැනගෙන ඒ සුඛ විනිශ්චය පිළිබඳව දැනීම ඇති කරගෙන අජ්ජත්තං සුඛ සුඛමනු මනුයුංජය අධ්‍යාත්මික සුඛෙහි යෙදෙනවා රහෝ ආදං නබාසෙය්‍ය සම්මුඛාන කීනං භනේ මේ නැතිතන යම් කිසි විදිහකින් යම් කෙනෙකුට දෝෂාරෝපණය කිරීම නොකට ඒ වගේම ඉදිරියේදී නරක එහෙම නැත්නම් බොහෝමත්ම හිංසාකාරී නරක වචනයෙන් බහනින්නේ නැතුව කටයුතු කරනවා. ඒ වගේම අතරමානව භාසෙය නොතරමානෝ. අන්න ඒ විදිහට ඉන්න තනත් නැති තනත් යම්කිසි කෙනෙක් ඒ වැරදි විදිහට ඒ බනින්නේ නැතුව චෝදනා කරන්නේ නැතුව ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කරනවා බණේ අතරමානෝව භාසෙය්‍යා නොතරමානෝ ඒ කියන්නේ පින්වත්නි ධර්මයේ දේශනා කරනකොට වේගයෙන් ධර්මයේ දේශනා කරන්නේ නැහැ ධර්මයේ දේශනා කරනකොට හෙමින් ක්‍රමානුකූලව තමයි ධර්මයේ දේශනා කරන්නේ ජනපද නිරුත්තෙන් නාභි නිවේශය්‍ය සමඤ්ඤං නාතේ ධාවේය ආතේ අයම් මුද්දේශෝ අරණ විභංගස්ස ජනපද නිරුක්තිය එහෙම නැත්නම් ජනපදවල ඇති ව්‍යවහාරයන් ඉක්මවන්නේ නැතුව සමඤ්ඤාන්නාතේ දහවෙයාති ලෝක ව්‍යවහාර ඉක්මවන්නේ නැතුව ඒ ඒ ප්‍රදේශවල ගිහින් ධර්මයේ දේශනා කරනවා මේ ඉහත මේ කාරණාවන් තමයි අර්ණ විභංගයේ ඇති උද්දේශය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දැන් මෙතන උද්දේශය කියන්නේ මාතෘකාව කියන අර්ථය. මාතෘකාමය වශයෙන් බුදුහාමුදුරුවෝ මේ අරණ විභංගය කියන්නේ මොකක්ද? කෙලස් ධර්මයන්ගෙන් මිදීමට හේතු වන කෙලස් ධර්මයන්ගෙන් මිදී ජීවිතය ගත කරන ඒ ධර්මය මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ ඒ විභංගයේ ಉದ್ದೇಶය දැන් ಉದ್ದೇಶය කියලා කියන මාතෘකාව විභංගය කියලා කියන්නේ මාතෘකාව තව තවත් විස්තර කිරීම ඉදිරියට ඒ විභංගය බුදුරජාණන් වහන්සේ පහදා දෙනවා ඉතින් ප්‍රථමයෙන් අපි මේ කියපු කාරණා පිළිබඳව යම්කිසි දැනීමක් ඇති කර ගැනීම ඉතාමත්ම වටිනවා දැන් පළවෙනිම එක තමයි පින්වත්නි න කාම සුඛ මනයුංජය හීනං ගම්මං පෝතුජ්ජනිකං අනරියං අනත්ත සංහිතං අපි කවුරුත් මේක දැනගන්න ඕනේ දැන් කාම සුකල්ලිකාන යෝගය මේ හැසිරීම ඒ කියන්නේ පංචකාම ගුණයන්ගෙන් ජීවිතේ උපරිමයෙන් වින්දනය කිරීම මේ කාම සම්පත්තියේම ජීවිතය ගත කිරීම ඒක හීන දෙයක් බව ඒක පහත් දෙයක් බව ඒක ග්‍රාම්‍ය වූ දෙයක් බව ඒක කරකස දෙයක් බව එය පෘථග්ජනයන්ට අයත් වූ දෙයක් බව මේ අනාර්ය වෙනස පවතින දෙයක් බව දැන ගැනීම ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා දැන ගැනීම මූලික වෙනවා එතකොට අන්න එහෙම ඒ දැනගත්ත ඒ ධර්මය ඒත් එකම ඒ දැනගත්ත ඒ ධර්මය හේතු කොටගෙන ඇතවන්නා වූ ඒ දුක් විපාක පිළිබඳවත් දැන ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. දැන් යම්කිසි විදියකින් එහෙම දැනගත්තාම Tamanට ඒ පිළිබඳ අවබෝධයක් එනවා. ඒ වගේම තමයි අත්ත කිලමතාන යෝගියත් එය දැන ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඊළඟට දැන් බුදුහාමුදුරු දේශනා කරනවා උස්කොට උසස් ඒ ධර්මයන් පිළිබඳවත් එවෙන් පහත් ධර්මයන් පිළිබඳවත් අවබෝධ කර ගැනීම ඒ උස් පහත් භාවයේ තේරුම් අරගෙන ඒ බව දැන ගැනීම ඉතාමත්ම වටිනවා. හැබැයි ඒ උස් පහත් භාවය දැනගෙන උසස් කරන්නෙත් නැතුව පහත් කරන්නෙත් නැතුව ධර්මයේ දේශනා කරනවා. මෙන්න මේ ප්‍රතිපදාව හැම කෙනෙක්ගේ ජීවිතයක් තුළම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ හැම දෙයකින්ම වෙන්නේ කෙලස් ධර්මයන් ඇතිවීම, වර්ධනය වීම. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ යම්කිසි කෙනෙකුගේ කෙනෙක් පිළිබඳව නැති තැන අගුණ යම් කෙනෙක් කතා කරනවා නම් ඒ වගේම ඉන්න තැන නපුරු වචනයෙන් කතා කරනවා නම් අන්න ඒ පිළිබඳව දැනීම ඇති කරගෙන ඒ අගුණ කියන්නේත් නැතුව ඉන්න තැන ඒ ඒ විදිහේ සරපරසුව කතා කරන්නේත් නැතිව තමන්ගේ ඒ කතාව સિદ્ધ කරනවා කියලා යම් කෙනෙක් ක්‍රියා කරන්නට ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී අපට අවවාදයක් මේ ಉದ್ದೇಶය තුලින් ලබා දීලා තියෙනවා. ඒක දැන ගැනීම ඉතාම වැදගත් වෙනවා. මොකද වැරද්ද වැරද්ද විදිහට දැනගෙන ඒ දැනගත්තාම තමයි අපිට වැරද්දෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඊළඟට බුදුහාමුදුරු දේශනා කරනවා වේගයෙන් කරුණු කියන්නේ නැහැ ධර්මයේ දේශනා කරන්නේ නැහැ. හිමීට ධර්මයේ දේශනා කරනවා. මේක දැනගෙන එහි යෙදෙන්නේ නැතුව ක්‍රියා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යම්කිසි ප්‍රදේශවල තියෙනවා ව්‍යවහාර ජනපදවල නිරුක්තිය නිරුක්තිය කියලා කියන්නේ ඒ ඒ පද තියෙනවා. ඒතර ඒ පද ඉක්මවන්නේ නැතුව ලෝකයේ පවතින ඒ සම්මුතිය ඉක්මවන්නේ නැතුව ධර්මයේ දේශනා කරනවා. ඒතර ඒක දැන ගැනීම ඉතාමත් වැදගත් වෙන බව මේන් අපට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මුලින්ම මේ කාරණා පිළිබඳව දැන ගැනීම අනිවාර්යයෙන්ම අපි විසින් සිද්ධ කරන්න ඕනේ. ඊළඟට පින්වත්නි බුදුහාමුදුරේ දේශනා කරනවා අන්න මොකක්ද මහණෙනි මම ඒ විදිහට දේශනා කරේ මේ කාම සුකල්ලිකාන යෝගයේ හින්නේ ග්‍රාම්‍යයි පොතොජ්ජනික අනත් සංහිතයි ඒ වගේම මේ අත්තකල කිලමතාන යෝගයේ දුකයි ඒක අනාරය පිණිස භාවයේ පිණිස පවතිනවා ඒතර මේක මම කුමක් සඳහා කියන ලදද කිංචේතං පටිච්ච වත්තං බුදුහාමුදුරේ දේශනා කරනවා අන්න මේක මම මොකක් සඳහා කියන ලදද? දැන් මේ අරණ විභංගයේනේ බුදුහාමුදුරේ දේශනා කරේ. ඒතර ඒ මෙන්න මේ කාමසුකල්ලිකානුයෝගියත් අත්තකේ මතානුයෝගියත් මනාව දැනගන්නවා. අන්නේ දැනගත්තේ අත්තකලා මතානුයෝගිය කියන්නේ මොකක්ද කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. අන්න කාම පටිසන්ධි සුඛිනෝ සෝමනස්සානු යෝගෝ හීනෝ ගම්මෝ පෝතොජ්ජනිකෝ අනලියෝ අනත්ත සංහිතෝ සදුක්කෝ ඒසෝ ධම්මෝ සෞපා සෞපඝාතෝ සෞපායාසෝ සපරිලාහෝ මිච්ඡා පටිපදා යෝ කාම පටිසන්ධි සුඛිනෝ සෝමනස්සානු යෝගං අනනුයෝගෝ හීනං ගම්මං පෝතොජ්ජනිකං අනරියං අනත්ත සංහිතං අදුක්කෝ ඒසෝ ධම්මෝ අනුපඝාතෝ අනුපයෝසෝ අනුපයාසෝ අපරිලාහෝ මෙතෙන්දි දේශනා කරන්නේ යම්කිසි කෙනෙක් මේ කාමසුකල්ලි කාණ යෝගය මේ මේ කාමසුකල්ලි කාණ යෝගය අනුගමනය කරනවා නම් අන්න ඒක තමන්ගේම අයහපත පිණිස මේ සෝමනස සහගතව ඒ කාම ප්‍රතිසන්දිය හේතු කොටගෙන දැන් කාමසුකල්ලි කාණ යෝගයේ අනුගමනය කරන්න පුළුවන් කාම ලෝකයේ ඉපදුනහම ඒ සත්වයන්ට. ඒ සත්වෝ මේ කාමයට ආසා වෙලා ඒ කාමයේ මතම ජීවිතේ ගත කරමින් අන්න ඒ වගේ කෙනෙක් මෙන්න මේ කාම සුකල්ලිකාම යෝගයේ යෙදෙනකොට එන්නේ ඒකේ විපාක ලැබෙන සදුක්කෝ ඒක දුක් සහිතයි අනත්ත් සංහිතයි ඒක අනාර්යයි ඒ ධර්මයන් සවපඝාතෝ තමන්ගේ තමන්ගේම ඝාතනයේ පිණිස තමන්ගේම ආයාසය පිණිස තමන්ගේම දුක පිණිස මිච්ඡා ප්‍රතිපදාව පිණිස ඒ ධර්මය හේතුවක් බවට පත් වෙනවා අන්න යම් කිසි කෙනෙක් කාමසුකල්ලිකාන යෝගය අනුගමනය කරන්නේ නැද්ද ඒක තමන්ට දුක් රහිත වෙන එවැනි උපායාස රහිත වෙන තමන්ගේ විනාශයට හේතුවක් නොවන ඒ වගේම සම්මාදිට්ඨියට හේතුවක් වන කාරණාවක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම අත්ත කෙලමතාණු යෝගයත් එහෙමමයි මේ අත්ත කෙලමතාණු යෝගය කියන්නේ ඒ ධර්මයේ අසුරු කරනවද ඒක තමන්ගේ අයහපත පිණිස තමන්ගේ විනාශය පිණිස තමන්ගේ අයහපත පිණිස එය පවතිනවා යම් කෙනෙක් මේ අත්තකිලමතාන යෝගය අනුගමනය කරන්නේ නැද්ද? අන්න ඒක යහපත පිණිස තමන්ගේ ජීවිතයට නිවන පැමිණීම පිණිස නිවන අවබෝධය පිණිස සසර දුක නිමා කිරීම පිණිස ඒ උපකාර වන බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා. අන්න මම යම්කිසි විදිහකින් අත්ත කෙලමතාන යෝගියත් කාමසුකල්ලිකාන යෝගියත් දේශනා කරාද අනේ මෙන්න මේ අර්ථය නිසා මේ විභංගය ඒ තුලින් ඒ පිළිබඳව පෙන්වා දෙන්නට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ පින්තුන් මතකයි ඊළඟට දේශනා කරනවා උසස් කිරීම පිළිබඳවත් දන්නවා පහත් කිරීම පිළිබඳවත් දන්නවා උසස් කිරීමත් පහත් කිරීමත් පිළිබඳව දැනගෙන ඒ උස්පහත් කිරීමෙන් වැළකීලා ධර්මයේම පමණක් දේශනා කරනවා. මෙන්න මේක ඉතාමත් වැදගත් වෙනවා අපි කොයි කාටවත් පින්වත්නි. මේ හැම තැනදීම කෙලෙස් ධර්මයටයි බුදුරජාණන් වහන්සේ මූලිකත්ව ලබා දීලා තියෙන්නේ. මොකද කෙලෙස් ධර්මය ඇති නොවීමට වග බලා ගැනීමයි භාගතුන් වහන්සේගේ අරමුණ වෙලා තියෙන්නේ. දැන් මේ කතාවේ තේරුම මොකක්ද? දැන් අපි ඒක තේරුම් ගැනීම ඉතාම වැදගත් වෙනවා. යම්කිසි කෙනෙක් පින්වත්නි මේ කියන කාම සුකල්ලිකාන යෝගයේ යෙදෙනවා නම් කවම කවදාකවත් ඒ කෙනාව පහත් කළා ඒ කෙනාට චෝදනා මේ වශයෙන් ධර්මය ඉදිරිපත් කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙතන කියන්නේ පුද්ගලානුවාදයෙන් දැන් අපි කියමුකෝ කවුරු හරි කෙනෙක් ඔය කියන අත්කලමත් කාමසුකල්ලි කාමියෝගේ යෙදෙනවා. අන්න ඒ යෙදීමේ ඒ ආදීනම අපි දැනගන්නවා. හැබැයි අපි මේ පුජ්‍යලයාම ඉලක්ක කළ එක ප්‍රසිද්ධිය වෙන්න පුළුවන්. එතකොට ඒ පුජ්‍යලයා ඉදිරිය වෙන්න පුළුවන්. එතකොට ඒ පුජ්‍යලයාට අපි ඒක චෝදනාවක් විදිහට ඒ කෙනාට අපි මේක පුද්ගලයාව ඉලක්ක කරගෙන කිව්වොත් මෙහෙම කිව්වොත් එහෙම මේ මේ මිනිස්යා අත්ත කියලා කාමසුකල්ලි කාණ යෝගයේ යෙදෙන්නේ මේකේ හීනයි ග්‍රාම්‍යයි කෝතුජ්ජනිකයි මේක දුක් සහිතයි මේක උපායාස සහිතයි මේක අபிසම්බෝධයේ පිණිස පවතින දෙයක් නෙවෙයි කියලා ඒ විදිහට යම්කිසි කෙනෙක්ව පහත් කළ සලකනවා නම් අනේක කරන් දෙපා කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා ඒ වගේම තමයි යම්කිසි කෙනෙක් ඒ කාමසුකල්ලිකානු යෝගයේ යෙදෙන්නේ නැත්නම් අන්නේ පුද්ගලයා පිළිබඳව ඉලක්කගත කරලා ඒයා උසස් කරන්න යන්නත් එපා කියනවා. මෙයා කාමසුකල්ලිකානු යෝගයේ යෙදෙන්නේ නැහැ. එතකොට ඒක හේතු කොටගෙන මේ පුද්ගලයන්ට මේ පුද්ගලයාට යහපතක් වෙනවා ඒ කියන්නේ මරණය පිණිස පවතිනවා එහෙම කියලා මේක මේ පුද්ගලයේ මත යොමු කරලා ධර්මයේ දේශනා කරන්න එපා කියන බුදුහාමුදුරුවෝ. ඇයි එහෙම කියන්නේ හේතුව? එකක් තමයි අපි ඒ පුජ්‍යලයා පිළිබඳව මේ මුසස් කරලා කතා කරනකොට යහපත් පැත්ත ගැන අනුගමනය කිරීමේදී ඒ කෙනාට ඒකෙන් අයහපතක් වෙන්නත් පුළුවන් බොහෝ විට. ඒක තමන්ගේ කෙලෙස් වැඩිවීමටත් හේතුවක් වෙන්න පුළුවන්. මොකද එහෙම කියන්නේ හේතුව අපි ඒ පුද්ගලයන් පිළිබඳව අපේම පුද්ගලානුබද්ධව කියනකොට අර අයහපත් පැත්ත අනුගමනය කරන අය පිළිබඳව දේශය ඇති වෙනවා. යහපත් පැත්ත අනුගමනය කරන අය පිළිබඳව ඇලීම ඇති වෙන්න පුළුවන්. දැන් එතකොට හොඳ කියනකොට මේ එක පුද්ගලයෙකුගේ අනිත් පිරිස් ඒක හේතු කොටගෙන කෙලස් වැඩි කර ගන්නවා, ද්වේෂය ඇති කර ගන්නවා. නරක කියනකොට අනිත් පැත්ත පිළිබඳව අනිත් පැත්තෙන් අපි හොඳයි ඒ අය නරකයි කියලා තව පිරිසක් මොකද කරන්නේ කෙලස් ධර්මයන් ඇති කර ගන්නවා අනේ මෙන්න මේ වගේ හේතු නිසා වෙන්න ඇති බුදුරජාණන් වහන්සේ එහෙම පුද්ගලයානුබද්ධව මේකේ උසස් කිරීම පහත් කිරීම ගැන ඒ ඒ පුද්ගලයන් අභිමුඛ කරගෙන දේශනා කරන්න එපා කිව්වේ චෝදනාමය වශයෙන් ඊළඟට යම් කිසි කෙනෙක් අත්ත කිලමකාන යෝගී යෙදෙනවා නම් අන්නේ පුද්ගලානුබද්ධව එක චෝදනාත්මකව ඒ කෙනාට ඒකේ දුක් සමහර අය කියනවනේ මේ මේ මේ වෘත සමාදන් වෙලා මේ මේ අයින්වට ලැජ්ජ කරනවා ඒ වගේම පිටිසෙස්සලහා පහත් කළ කතා කරනවා මේක නම් මේ නිවන පැත්තට යන එකක් නේ බලන්න කියන සමාජය තුලනක් නැද්ද කියලා අපි තමන්ගේ ජීවිතය ගැන උනත් බලන්නකෝ එහෙම දේවල් නැද්ද කියලා අපි නම් ශීලවන්ත අය, අපි නම් මේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන අය. එහෙම කියලා සමහර අය එහෙම අදහසක් තියෙන්න පුළුවන්. එතකොට අනිත් අය පහක් කළ සලකනවා. ඒ වගේම තව අය ඒකත් ඒ අත්කලමතාන යෝගයෙන් මිදලා මේ මධ්‍යම ප්‍රතිපදාවට යොමු වෙනකොට සමායලාවට කියනවා කියනවා වෙන්නට පුළුවන්. අපි නම් මේ මේ தත්යෙන් ඉන්නේ අපි මේ වගේ මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නේ. අසවල් අය මේ මේ මධ්‍යම ප්‍රතිපදාවෙන් අනිත් අය පහත් ඒ විදිහට කියනා වෙන්න පුළුවන්. අනේ ඒකත් එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇයි එහෙම කියන්නේ එපා කියන්නේ? ඒක දෙපැත්තටම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒකෙන් හැම කෙනෙකුටම දේශය ඇති වෙන්න පුළුවන්. හැම කෙනෙකුටම සමහරවට සමහර අයට ඇලීම ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හැම තැනදීම මෝහය මූලික වෙලා මොකක් හරි කෙලස් ධර්මයක් උපදින්න පුළුවන්. බුදුහාමුදුරු දේශනා කරනවානේ මධ්‍යම ප්‍රතිපදාව. මේ මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ ආරෂ්ඨාංක මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට මෙන්න මේ මධ්‍යම ප්‍රතිපදාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දැන ගැනීම ඒ පිළිබඳ අවබෝධ කර ගැනීම ඉතා වටිනවා. දැන් යම්කිසි විදිහකින් මේ අත්තකිලමතාණු යෝගියත් මේ කාම සුකල්ලිකාණු යෝගියත් පිළිබඳව අපි ප්‍රකාශ කරනවා නම් ප්‍රකාශ කරන්න ඕනි කොහොමද? අන්න බුදුහාමුදුරු දේශනා කරනවා කෙනෙක්ට මේක පුද්ගලානුබද්ධව උසස් කිරීමක් පහත් කිරීමක් නොකල නොකර මේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකක්ද? එතකොට අත්තකිලමතානුයෝගයේ යෙදීමේ ඇති ආදීනව මොනවද? අත්තකිලමතාන යෝගයේ නොයදීමේ ඇති වටිනාකම මොකක්ද? අත්තකිලමතා මේ අත්තකිලමතාන යෝගය කියන්නේ මොකක්ද? එතකොට කාමසුකල්ලිකානු යෝගයේ යෙදීමේ ආදීනවය. යෙදීමේ නොයෙදීමේ ආනිසංශය. කාමසුකල්ලිකාන යෝගය කියන්නේ මොකක්ද කියලා මදහත්ව ඉඳගෙන ධර්මයේ දේශනා කරනවා. එතකොට කිසිම කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් එන්වත් අපි කියමුකෝ එක මිනිසෙක් ඉන්නවා දන් දෙන්නෙත් නැහැ, සීල් ගන්නෙත් නැහැ, කිසි දෙයක් කරන්නේ. ඒ මිනිසයා කකා බිබී ඇඳ පැනඳලා ජීවත් වෙනවා. මේ මිනිසයාට කවුරුහරි කෙනෙක් කිව්වොත් මේ මිනිසයා නම් වැඩ කරන්නේ නැති කෙනෙක්. මෙයා කනවා බොනවා, කිසිම දානයක්වත් දෙන්නේ නැහැ, සීලවත් රකින්නේ නැහැ. බොහොම නරක කෙනෙක් කියලා පුද්ගලානුබද්ධව කිව්වොත් ඒ කෙනාට ඒකෙන් ද්වේෂ වෙන්න පුළුවන්. එහෙම නැතුව ඒ කෙනා ඉන්න තැන වුණත් අපිට කියන්න පුළුවන් යම් කිසි විදිහකින් කෑම බීම ඇඳීම පැනවීම කියන මේ දේවල් මේ ජීවිතයට විතරක් සීමා වෙන දේවල්. ඒතර මේවා මේ සැප අධිකව සැප ලැබීමෙන් සනසීමක් ලැබීමට හැකියාවක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තනුව මධ්‍යම ප්‍රතිපදාව තමයි යහපත්ම ප්‍රතිපදාව. ඒ නොවැදීමෙන් මේ මේ ආනිසංස ලැබේ. ඒ යෙදීමෙන් මේ මේ ආදීනව ලැබේ. මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය නොකිරීමෙන් මේවැනි ආදීනව ලැබේ. ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් මෙවැනි යහපත් වූ ප්‍රතිඵල ලැබේ. යම් කිසි කෙනෙක් ඉන්නවා යම් කිසි පුද්ගලයෙක් අත්ති කිලමතාන යෝගයෙන් ඉන්නවා. අන්න ඒ වගේ කෙනෙක්ට ඉලක්කගත කළා එහෙම කියන්නේ නැතුව මේ ප්‍රතිපදාවේ මේ මේ ප්‍රතිඵල තියෙනවා මේකයි අත්තිකිලමතාන යෝගය කියන්නේ කියලා ධර්මයේම දේශනා කරනවා නම් මධ්‍යස්ථව ඉඳගෙන ඒක තමයි වටින්නේ. මෙතන පින්වත්නි මෛත්‍රී සහගත වීම මූලික වෙනවා. මොකද අනුකම්පා සහගතව අපේ ධර්මයේ දේශනා කිරීමේදී ධර්ම කරුණු පහදා දීමේදී වැළඳි කරන පුද්ගලයන්ුත් ආමන්ත්‍රණය කරනවා හරි කරන පුද්ගලයන්ුත් ආමන්ත්‍රණය කරනවා මේ දෙපැත්තම බේරගෙන දෙපැත්තටම හානියක් නොවන විදිහට යම් ධර්මයක් යම් කෙනෙක් දේශනා කරාම ඒකෙන් කාට හානියක් නම් වෙන්නේ ඒක සිද්ධ නොකළ යුත්තක්. එතකොට මේක චෝදනාත්මක විදිහට නෙවෙයි බුදුහාමුදුරු දේශනා කළේ. මධ්‍යස්ත වූ ප්‍රතිපදාවක ඉඳගෙන ඇලීමක් සහ ගැටීමක් නැතිව කෙලස් ධර්මය ධර්මයක් ඇති නොවන විදිහට මෙන්න මේ ප්‍රතිපදාවේ යෙදෙන්න කියලා භාගිතුන් වහන්සේ පින්වත්නි අපි හැමදෙනාටම දේශනා කරා. ඒ නිසා උසස් කිරීමක් දැනගන්න ඕනි අනිවාර්යයෙන්ම. මොකද්ද මේ උසස් කිරීම කියන්නේ? මොකද්ද පහත් කිරීම කියන්නේ? මොකද එහෙම වැරද දැනගත්තේ නැත්නම් ඒ දේ දැනගත්තේ නැත්නම් අපිට ඒක හරියට අනුගමනය කරන්න හෝ නොකරන්න පුළුවන් කමක් නැහැනේ. දැනගැනීමත් අවශ්‍යයි. හැබැයි ඒ දෙක දැනගෙන ඒ දෙපැත්තටම වැටෙන්නේ නැතුව ධර්මයේම දේශනා කරන්න අපි වග බලාගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේම අපට දේශනා කරනවා. ඊළඟට පින්වත්නි බුදුහාමුදුරු දේශනා කරනවා මේ කාම යන්හි යෙදීම පිළිබඳවත් කරුණු දැනගෙන ඒ පිළිබඳව දැන තමන්ගේම අධ්‍යාත්මිකව තමන්ගේම අධ්‍යාත්මයෙන් සුවේ ඇති කරගෙන වාසය කරනවා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. සුඛ විනිච්ඡයං ජඤ්ඤා සුඛ විනිච්ඡයන් ඤත්වා අජ්ජත්තං සුඛ මනියුඤ්ජයාති ඉතිකෝ පනේතං වුත්තං කිංචේතං පටිච්චවුත්තං පංචමේ භික්කවේ කාමගුණ කතමේ පංච චක්කෝ විඤ්ඤේයා රූපා ඉත්තා කන්තා මනාපා පිය රූපං කාමෝපසංහිත රජනීයා ඒ විදිහට සෝත විඥානය, ගාන විඥානය, ගන්ධ ජීවහා ගාන ගන්ධ, ජීවහා රස, කාය, පොට්ටබ්බ ඔයාදී වශයෙන් මේ පංචකාම යම් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ පංච කාමයන් පිළිබඳව දැනීම ඇති කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මොකක්ද? මේ පංචකාම ගුණයන් වල යෙදීම ඒක කාමෝපසංහිතයි ඒ තුල ඇති ඒ කාම ගුණ මේ චක්කු විඤ්ඤා මේ චක්කු විඤ්ඤෙය රූප ඉච්ඡා මේ චක් මේ කාම ගුණයක් ඇතිවීමේදී කාමයක් කියලා කියන්නේ ඇසේ ඒ ඉන්ද්‍රිය එහෙම නැත්නම් චක්ෂු ප්‍රසාදයක් ඒ වගේම රූපයක් මේ හේතු කොටගෙන මේ නාම රූපයන්ගේ එකතු වීම මත සකස් වෙන මේ චක්කු විඥාණයෙන් ඒ රූපයක් දැක අන්නේ රූපය ඉච්ඡ වශයෙන් ඒ කාන්ත මනාප පිය රූප කාමෝප සංහිත වශයෙන් ගැනීම තුළින් ඒ තුළින් රජස් ඇති වෙනවා කෙලස් ධර්මයන් ඇති වෙනවා මෙන්න මේක දැන ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා ඒ වගේම යම්කිසි විදිහකින් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මෙන්න මේවා හේතු කොටගෙන මේ පංචකාමයන් ගේ ඇලීම ගැලීම හේතු කොටගෙන ඒවයින් ලැබෙන දුක් විපාක පිළිබඳව ඒ තුලින් සතුටු වෙලා ඒ කාම සුඛය පිළිබඳව ඇලීම ගැලීම ඇති කරගෙන යම් කෙනෙක් වාසය කරනවා නම් අන්න ඒ තුල ඇති බුදුහාඳුරු දේශනා කරනවා මෙතන ඉමේ පංචකාම ගුණේ පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං ඉදං වචති කාමසුඛං මිල්ලසුඛං පුතජන සුඛං අනරිය සුඛං කියලා බුදුහාමුදුරුව දේශනා කරනවා. එතෙන්දී මේ පංචකාම සම්පත්තිය කියලා කියන්නේ මේක කාම සුඛයක්. නිල්න සුඛයක් මේක මේ අසුචි සැපසක් සැපතක් පුතුජන සුඛං මේක පෘථග්ජනයන්ට අයත් වූ සුඛයක් අනරය සුඛං මේක මේ අනාරය වූ සුඛයක් කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා අන්න ඒ ධර්මයේ හේතු කොටගෙන අසුරු කිරීම හේතු කොටගෙන ඔය විදිහේ தත්වකටපත් වෙනවා මේ ධර්මයේ අසුරු නොකිරීම හේතු කොටගෙන මොකද වෙන්නේ අන්න ආරේ උන පෘථග්ජනයන්ට අයත් නොවන උසස් වූ සැපයක් ලැබෙනවා. ඒ සැපය ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ ධ්‍යාන ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. දැන් යම්කිසි කෙනෙක් මෙන්න මේ පංචකාම ගුණයේ යෙදෙනකොට අන්නේ පංචකාම ගුණයේ යෙදෙන පුද්ගලයාට චෝදනාත් නොකර මේ ගුණ ධර්මයන්ගේ යෙදෙන කෙනාගේ ඒ උසස් ස්වභාවය පිළිබඳව ප්‍රශංසාත් අමුතුවෙන් නොකර මධ්‍යස්තව ලැබෙන විපාක ආදීනව ආනිසංශ පිළිබඳව ප්‍රකාශ කිරීම සිද්ධ කරන්නට ඕනේ. බුදුහාමුදුරු දේශනා කරනවා මේ කාම සතත පිළිබඳව ඒ විභං ඒ ಉದ್ದೇಶයේ විභංගය තමයි මේ විදිහට මේ පංච කාමයන් තුළින් ඇති කරගන්නා වූ ඒ සැපය ඒක ඒක ಉದ್ದೇಶය ඒක විභංගය තමයි මේ පංචකාම ගුණයෙන් ඇති කරගන්නා වූ ඒ සැපේ ඒ තුළින් සතුට වීම ඒ තුළ පිය උපදවා ගැනීම එයින් ඇතිවන්නා වූ ඒ රසයට කිජවීම ඒක මිල්ල සුඛයක් කියලා බුදුහාමුදුරු දේශනා කරනවා එතනින් එහාට ගිහිල්ලා එතනින් මිදලා යම් කිසි කෙනෙක් සුන්දර වූ අතුලාන්තෙන් අධ්‍යාත්මයෙන්ම දේශනා කරනවා මේ අධ්‍යාත්මිකවම සැපයක් ඇති කරගන්නට පුළුවන් ඒ තමයි ඒ සිව් ධ්‍යාන ඇති කරගෙන ඒ කෙලෙස් ධර්මයන්ගෙන් රහිත වූ සැපයක් ඇති කරගන්නට පුළුවන් කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. අනේ මේක තමයි අධ්‍යාත්මික සැපය පිළිබඳව ಉದ್ದೇಶේ සිද්ධ කරන්නට යෙදෙන විභංගය කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක්ගේ භව සංයෝජන අප්‍රහීනව පවතිනවා නම් අන්නේ භව සංයෝජන අප්‍රහීනව පවතිනේ පුද්ගලයන්ට කවදාකවත් එහෙම දෝෂාරෝපණය නොකර ඒ භව සංයෝජනයන් වල අප්‍රහීනතාවය පිළිබඳව ධර්මයේ දේශනා කරන්න. ඒ වගේම භව සංයෝජන ප්‍රහීන නම් ඒ ප්‍රහීන වීමේ ඒ කාරණාවන් දැනගෙන භව සංයෝජනයන්ගේ ප්‍රහීන භාවයේ පිණිස ධර්මයේ දේශනා කරන්න කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. මේ හැම තැනදීම පින්වත්නි මොකක් හරි කෙලෙස් ධර්මයක ප්‍රහීන භාවයක් කෙලෙස් ධර්මයක නොවැළීමක් පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට දේශනා කරනවා නැති තැන යම්කිසි විදිහකින් යම්කිසි කෙනෙක්ගේ අගුණ ප්‍රකාශ කිරීම. දැන් නැති තැන යම්කිසි කෙනෙකුගේ අගුණ ප්‍රකාශ කරනවා නම් ඒක අභූතයක් නම් ඒක නොවුවක් නම් ඒ වගේම ඒක බොරුවක් නම් ඒක අනර්ථ සහිත පවතිනවා නම් අන්න ඒ වගේ වචන කියන්න එපා කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. සමහර අය නැති තැන සමහර පුද්ගලයන් අරමුණු කරගෙන නැති වුණු දේවල් කියනවනේ සුද්ධ නොවුණු දේවල් කියනවනේ. ඉන්න තැන හොඳ කියන නැත්නම් නරක කියනවා. ඒතර එහෙම කරන්නේ නැහැ කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඒක සරණ විභංගයක්. ඒක අරණ ප්‍රතිපදාවක් නෙවෙයි. ඒක සරණ ප්‍රතිපදාවක්. ඒ කෙලෙස් වැඩෙන ප්‍රතිපදාවක්. සමහර වෙලාවට නැති තැන යම් කෙනෙක් යමක් කියනවා. හැබැයි ඒ කියන එක ඇත්තක්. ඒ කියන එක ඇත්තක් වුණත් ඒක අනර්ථ අනර්ථ සංහිතායිනා. අර්ථයක් පිණිස පවතින්නේ නැත්තම් ඒක විනාශයක් වෙනස නම් පවතින්නේ. ඒ ඒකෙන් සිද්ධවන්න අයහපතක් නම්. ඒත් බුදුහාමුදුරුවෝ කියනවා නැති තැන යම් කෙනෙක්ගේ සිදු වූ දෙයක්වත් කියන්න එපා කියලා. ඒක අයහපත පිණිස පවතින සමහර අය නම් කියනවනේ. ඉන්න තැන කිව්වත් නැති තැන කිව්වත් අප කියන්නේ ඇත්තනේ. ඒ නිසා ඒක හොඳක් වුණත් නරකක් වුණත් අපිට කරන්න දෙයක් නෑ. අපි කිව්වේ ඇත්ත කියලා අර ඉන්න තැන යම් අයගේ ගුණයක් මකනවා. නැති තැන යම් අයගේ ගුණයක් මකනවා. එහෙම කරන්න එපා කියන. මොකද ඒක අනර්ථ පිණිස පවතිනවා යම් කිසි කෙනෙක්ගේ නැති තැන යම් කෙනෙක් අගුණ කියනවා නම් සිදු වුණ දෙයක්. ඒක ඇත්තක්. එකෙන් වෙන්නේ යහපතක් කිව්වොත්. හැබැයි ඒ කීම පිළිබඳව අවබෝධය ඇති කරගන්න ඒක අවස්ථාවර සුදුසුද? සමහර අය කියන්නේ ඇත්ත කියන්නේ දිනින්ද්‍ර කණ්ඩායම් බවෙන්න ඕනේ නැහැ කියලා. නැති තැන කියන එක වුණත් ඒ කියන්න ඒක යහපතක් වෙනව නම් ඒකේ අර්ථයක් වෙනව නම් කීමේදී අපි ඒක සුදුසු අවස්ථාව පුද්ගලයා හැම දෙයක් පිළිබඳවම අවබෝධය ඇති කරගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කාරණා විභංගය. ඊළඟට ඉන්නතන යම්කිසි කෙනෙකුට පරස්පරයෙන් කතා කරනවා නම් අක්‍රෝෂ කරනවා නම් ඒක සිදු නොවුවක් නම් සිදු නොවුවක් අරමුණු කරගෙන යම් කෙනෙක් ඒ කියන්නේ කනර්ථ සංහිතයි නම් එහෙම කරන්න එපා කියනවා. ඒ වගේම සිදු දෙයක් වුණත් පරස් බසින් කියවීම යම් පුද්ගලයෙක් ඉදිරියේ ඒ පුද්ගලයාට චෝදනා කිරීම හෝ බැනවැදීම හෝ විවේචනාත්මකව පිරිස ඉදිරියේ කරුණු ඉදිරිපත් කිරීම ඇත්ත දෙයක් වුණත් අනර්ථයක් වෙනස නම් පවතින්නේ එහෙම කරන්න එපා කියනවා. දැන් බලන්න පින්වත්නි ඒ විදිහට ඇත්තම වුණ දේවල් තියෙනවනේ සමහර වෙලාවට ඇත්තම වෙන දේවල් වුණාට ඒවා ප්‍රකාශ කරන්න සුදුසු වෙලාව පුද්ගලයා බොහෝ දෙනෙක් බලන්නේ නැහැ. ඇත්තම කියන්න ගිහිල්ලා ඒ ඒ ඇත්ත කියම තුලින් ලොකු විනාශයක් ඇති කර ගන්නවා. ඇයි ඒක? අනර්ථයේ අනර්ථයේ පිළිබඳව අවබෝධයක් ඇති කරගත්තේ නැහැ. ඒ වගේම සිද්ධ වුණ දෙයක් වුණත් අපි කියමුකෝ යාළුවෝ දෙන්නෙක් කියලා. ඒ යාළුවෝ දෙන්නෙක් ඉන්න තැන එක්කෙනෙක් යටි මොකක් හරි නොදැන වීමක් කමක් හෝ මොකක් හරි හේතුවක් නිසා වැරද්දක් වෙනවා. ඒක ඇත්ත දෙයක්. ඒ ඇත්ත කිව්වොත් අර යාළුවා එකදින සම්බන්ධයක් නැති වෙනවා. එහෙම නැත්නම් තව ලොකු විනාශයක් වෙන්න පුළුවන්. ඒ ගැන හිතන්නේ නැතුව මොකද මම ඇත්ත නොකියන්නේ වෙච්ච දේනේ කියන්නේ කියලා ඒ කෙනාගේ ඉස්සරහා මම නම් බය නෑ මම කියන දේ මූණටම කියන එහෙමනේ කියන්නේ මම මේ මූලට කියන කෙනෙක් මේ වහින් හොරෝ කියන කෙනෙක් නෙවෙයි කියලා එහෙම නැත්නම් එක එක අපි කතන්දරක් දාගෙන ඒ විදිහට පරුස වචනෙන් බණින අවස්ථා තියෙනවා. අනේ එහෙම කරන්න එපා කියනවා. සිදුවන දෙයක් වුණත් ඒ කියන්නේ යහපතක් වෙනවා වුණත් හැබැයි අවස්ථාව බලන්න කියනවා. සමහර අය වෙන්නේ යහපතක් කියලා හොඳටම දන්නවා. හැබැයි වේලාව සහ පුද්ගලයාගේ ස්වභාවය හඳුනා නොගෙන මෙම චෝදනා කිරීම, මෙහෙම දොස් නැගීම හේතු කොටගෙන බොහෝ අවාසිදායක තත්ත්වයන්, බොහෝ නරක දේවල් සිද්ධ වෙලා තියෙනවා සහ වෙමින් පවතිනවා. නිසා බුදුහාමුදුර දේශනා කරනවා නැතිතන අගුණ කීම, නොකීම දැනගෙන ඒ වගේම ඉන්නතන පරස්බස් කීම නොකීම දැනගෙන වාසය කිරීම ඒ ගැන කෙලස් ධර්මයක් ඇති නොවන විදිහට වග බලා ගැනීම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක අරණ විභංගයක් කියලා දැන් නැති තැන අගුණ කියම කියලා කියන්නේ ඒක මෙහෙම අපි ගන්න ඕනේ වැරදි කෙනෙක් ඉන්නවා වැරදි කරන කෙනෙක් ඉන්නවා ඒක නෑ නැහැ ඒත් ඒ කෙනාගේ වැරද්ද පිළිබඳව කතා කරනකොට ඒකෙන් කෙනෙක්ට යහපතක් පමණක් නම් වෙන්නේ ඒක ඒක සුදුසු අවස්ථාවක් නම් අර කෙනාට අයහපතකුත් නොවන අහන කෙනාට අයහපතකුත් නොවන දෙයක් නම් එතන සිද්ධ වෙන්නේ අන්න එහෙම අවස්ථාව පුද්ගලයා බලලා කිව්වට කමක් නැහැ. මොකද කෙනෙක් හදාගන්න. දැන් දරුවෙක් කියමුකෝ දැන් පාප මිත්‍රයෙක් ඇසුරු කරනවා. ඒ ඇසුරු කරනකොට ඒ පාප මිත්‍රයා පිළිබඳව යම් කිසි කෙනෙක් මෙයා මේ වගේ කියලා ඒ කෙනාට හානියක් නොවන පරිදි ඒ කෙනාට ඒ පුද්ගලයාට හානියක් නොවන පරිදි තමන්ගේ කෙනාට යහපතක් වෙන පරිදි කිව යුතු අවස්ථාව සුදුසු වෙලාව දැනගෙන කියම තමයි කරන්න ඕනේ. සමහර අය ප්‍රසිද්ධියේ අසවලා මේ වගේ කෙනෙක් එහෙම අර කිසිම සානුකාන්තික ප්‍රාම්පිත භාවයක් නැතුව දුරදක්ඥා ඥානයක් නැතුව ක්‍රියා කරනෝනේ අනේ එහෙම එපා කියලා. ඒක සරණ විභංගයක්. හරිද? ඒක මේ කෙලෙස් වැඩෙන විහරණයක්. කෙලෙස් දුර වෙන විහරණයක් නෙවෙයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඊළඟට පින්වත්නි දේශනා කරනවා හිමින් කරුණු පහදා දීම හිමින් කරුණා වටහා දීම හිමින් කතා කිරීම වැදගත් කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා හිමින් කතා කිරීම කියලා කියන්නේ දැන් වේගෙන් වේගෙන් වේගෙන් යම් කිසි කෙනෙක් කතාවක් කරොත් ධර්මයේ උනා දේශනා කරොත් පින්වත්නි අහන කෙනාට ඒක හරියට අහන්න බෑනේ කියන කෙනාටත් ඒකෙන් වෙහසක් නැති වෙන්නේ. උගුර රිදෙන්න ගන්නවා, ඇඟ වෙහෙසෙන්න ගන්නවා, ශරීරය දහඩිය ගන්න ගන්නවා. කියන කාරණාව හරියට පැහැදිලි වෙන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ කියලා. අන්න ඒ වගේ தත්ත්වයක් පවතිනවා. අන්න හයියෙන් කියන්නේ නැතුව ඒ ගැන අවබෝධය ඇති කරගෙන හිමින් ධර්මයේ දේශනා කරනවා. කියන්නේ හිමින් කියලා කියන්නේ හිමින් කියන කෙනේ මධ්‍යමෝ ස්වභාවයකින් ස්වරයකින් ධර්මයේ දේශනා කරනවා, කරුණු පැහැදිලි කරනවා. ඒ තුලින් යහපතක්මයි සිද්ධ වෙන්නේ. ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කරනවා යම්කිසි ප්‍රදේශවල තියෙන ව්‍යවහාරයන් ඒව ඉක්මවන්නට අපිට පුළුවන් කමක් නැහැ. ලෝක සම්මුතියින් තියෙනවා ඒව අපිට ඉක්මවන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි උදාහරණයක් ගත්තොත් යම්කිසි ප්‍රදේශයන් වල අපි කියමුකෝ එකම එකම ආහාරයකට එක එක ප්‍රදේශවල ව්‍යවහාර වෙනස් වෙනස් විදිහට පවතිනවා. අපි කියමුකෝ උදාහරණයක් විදිහට කෙසෙල් කියලා දැන් කෙසෙල් වලත් අපි ගත්තොත් වර්ගයක් එක කෙසෙල් වර්ගයක් ගත්තොත් සමහර ප්‍රදේශවල කෝලි කුට්ටු කියලා එක කෙසෙල් වර්ගයකට ආමන්ත්‍රණය කරනවා. තවත් අය පුවාලු කියලා ඒ කෙසෙල් වලට ආමන්ත්‍රණය කරනවා. ඒ වගේ තව පින්වත්නි බොහෝ ව්‍යවහාර තියෙනවා. එක එක ප්‍රදේශ වලින් ප්‍රදේශවලට. හැබැයි යම් කිසි කෙනෙක් ඒ ප්‍රදේශයට ගිහිල්ලා කියනවා නම් නෑ නෑ මේ මම දන්නේ අපේ ව්‍යවහාරයේ තියන්නේ මේ කිසල් වර්ගයට මේ කෝලිකුට්ටුම තමයි ඔය පුවාලු කියලා එහෙම කියන්න පුළුවන් කමක් නෑ මම කියන්නේ කවුරු දැනගත්තත් එකයි ඇහුවත් එකයි නැතත් එකයි කියලා එහෙම කියන්න ගියොත් මොකද වෙන්නේ? ගත්ත නැති වෙනවා කෙලෙස් ඇති වෙනවා. කියන්නේ ඒක ඒක බාහිර දෙයටත් වඩා බලන්න ඕනේ අධ්‍යාත්මික දේ පිළිබඳව. මොකද තමන්ග ඇතුලේමයි කෙලෙස් ඇති වෙන්නේ. එහෙම වුණාම තමන්ග ඇතුලේ කෙලෙස් ඇති වෙනවනේ. තමන්ග ඇතුලේම කෙලෙස් වර්ධනය වෙනවා. දේශයක් එක්කම. එහෙම නැතුව ඒ අදාළ ඒ ප්‍රදේශවල ඒ විදිහට යම්කිසි ව්‍යවහාරයක් තියෙනවා නම් සමහරට ඒ කියන එක අනිත් අයට තේරෙන්නේ එහෙම වුණාම නේ. දැන් සමහර ප්‍රදේශවල අලවංගුව කියලා කියනවනේ. සමහර ප්‍රදේශවල යකඩය කියලා කියනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ ව්‍යවහාර තියෙනවා. ඉතින් ඒ වගේ මේ උදාහරණ මේ සූත්‍ර පිටකයේම දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ඔය පාත්‍රය අරමුණු කරගෙන එක එක ප්‍රදේශවලේ පාත්‍රයට කියන නම් ආමන්ත්‍රණ පිළිබඳව ඒ නිසා ව්‍යවහාර දැනගෙන කතා කිරීම දේශනා කිරීම වැදගත් බව බුදුහාමුදුරු දේශනා කරනවා. ඒකෙන් තමන්ගේ කෙලෙස් ධර්මයෙන් දුරු වෙනවා. අනුන්ටත් ඒ කෙලෙස් ධර්මයන් දුරු වෙන්න හේතුවක් බවට පත් වෙනවා. ලෝක සම්මුතියෙන් තේනවා අනේ සම්මුතියෙන් මත පිහිටා තමයි අපි ක්‍රියා කරන්න ඕනේ කියන්නේ ධර්මයේ දේශනා කරන් පිහිටා කියලා කියන්නේ ඒ මැත්තේ අපි ඒ ඒ මැත්තේ ගැලිලා බැසගෙන ක්‍රියා කරනවා කියන එක නෙවෙයි මේ අපි දැන් ගත්තොත් කොළපාට කියලා ලෝකේ තියෙන සම්මුතිය. අපි කිව්වොත් උතන කොළපාට නැහැ. ඒතර එහෙම කියලා කියන්න බෑ. මොකද සම්මුතිය ඉක්මවන්න බෑ. ඒක පරමාර්ථයට එනකොට ඒක අවබෝධය අපි තියාගන්නට ඕනේ. සම්මුතිය පහදා දීලායි අපි පරමාර්ථය ඒ තුලින් ඉස්මතු කරලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් ගැටීමක් බවට ඒකපත් වෙන්න පුළුවන්. එහෙනම් තමන්ගේ මාන්නයක් ඇති කර ගැනීමට ඒක හේතුවක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් මේ හැම තැනදීම තියෙන පින්වත්නි මේ සූත්‍රය තුලින් අපිට පැහැදිලි වෙන්නේ ඇලීමක් ගැටීමක් නැතුව බොහොම මධ්‍යස්ත වූ මතයක ඉඳගෙන මධ්‍යම ප්‍රතිපදාවක් මත ඉඳගෙන තමන්ගේ ජීවිතේ පවත්වා ගැනීම. ඉතින් මේ අරණ විභංග යෙන් අරණ ප්‍රතිපදාවෙන් වාසය කර භික්ෂුන් වහන්සේලා අතරින් සුභෝති මහරහතන් වහන්සේ අග්‍රස්ථානයේ බුදුරජාණන් වහන්සේ පිහිටෙව්වා. ඒ කියන්නේ මේ හැම දෙයකින්ම තියෙන පින්වත්නි අපේ ජීවිතය අපි කාටවත් හිංසාවක් කරදරයක් නොකර නොකොට කෙලෙක් හෙලා දකින්න නැතුව තව කෙනෙක් පහත් කරන්නේ නැතුව ඕනවට වඩා උස්සා තබන්නේත් නැතුව අදාළ කාරණාව පහදා දුන්නාම හරි. අදාළ දේ කිව්වහම හරි. කෙනෙකුට කෙලෙස් ඇති වෙන්නත් හෝ Tamanta කෙලෙස් ඇති නොවන විදිහට Tamange ජීවිතය ගත කරාම හරි. ඒතර මෙන්න මේ ප්‍රතිපදාව අපි කවුරුත් ධර්මයේ දේශනා කිරීමේදී කතා කිරීමේදී එදිනදා ජීවිතයේදී ජීවත් වීමේදී මේ මේ ප්‍රතිපදාව අපි කාගේ ජීවිතයට අපි හැමෝම ගලපා ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි පින්වත්නි අපට කෙලස් දුරු කිරීමට ඒක උපකාරයක් වෙනස පවතින්නේ. ඉතින් ඒ නිසා අද දවසේ අපි මේ අරණ විභංග සූත්‍රය පිළිබඳව ඊ타ත්ම කෙටියෙන් නමුත් සාකච්ඡා කරන්නට යෙදුනා. මේ සූත්‍ර දේශනාව තුළින් පින්වතුන් තමන්ගේ ජීවිතය බොහොමත්ම නිවැරදි කරගෙන තමන්ගේ ජීවිතය ඒ සූපත් වූ ඒ தത്വයට පත් කරගන්න හැමදෙනාටම ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි හැමත මේ උතුම් කුසලයන් නිර්වාණාබෝධයේ පිණසම පවතිවා හැමදෙනාටම පෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්කන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා